takwenda pele ಸಂಸ್ಥಾಪಿ ಸ್ವದೇಶೀಯ ಸೇವೆಯಾಯಿ ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ මහව ඉහළගම ගල්ලෑවිහිර පුරාණ ආරණ්‍ය සීමාසනාධිපති පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්ම දේශනාවේ දායකාදනා කර සිටියා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. අද ධර්ම දේශනාවෙන් පහදා දෙන්නට ක්‍රේසයන්ගේ සංසිඳීමේ හෙවත් පස්සද්ධිය ඇති කරගන්නේ කෙසේද? සමන්තාචක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා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 කතමෝ පස්සද්දි සම්බොජ්ජං වූ යා වේදනා කන්දස්ස සංඥා කන්දස්ස සංකාර කන්දස්ස විඥාන කන්දස්ස පස්සද්දි පටිපස්සද්දි පස්සම්හනා පටිපස්සම්හනා පටිපස්සම්හිතත්තං පස්සද්දි සම්බොජ්ජං වූ අයං උච්චති පස්සද්දි සම්බොජ්ජං වූති සම්සස්ත සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට අපේ මේ චිත්තසංතානය සකස් කරගත යුතු තියෙනවා සිද්ධ විය යුතු ආකාරය දේශනා කළ තියෙද්දී තමන්ගේ సంతානීය ක්‍රියාත්මක වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරය සමග සංසන්දනය කරමින් හැම නිමේෂයකම මගේ හිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බලලා ඒ පිළිබඳව හැම නිමේෂයකම පිරික්සමින් නැවත නැවත නැවත නැවත නැවත නැවත පිරිසිදු කරගනිමින් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඒ උතුම් මානසික තත්ත්වය තමන්ගේ තුළින් උපදින මොහොත දක්වා සකස් කරගැනීමේ යා යුතු තියෙනවා තමන්ගේ චිත්තසංතානයෙන් ඒ අවශ්‍ය කරන වටිනා මානසිකත්වය ඇති කරගන්න තුරු. ඒකෙන් හැමෝම කල්පනා කරගන්න ඕනේ ධර්ම ශ්‍රවණය කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන මම උතුම් වූ නිර්වාණ සාන්තියෙන් සැනසෙන කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. ඉන්නත් මේ අපේ මේ ජීවිතය හරියට යම් බලවේගයකට අහු වෙලා වාගේ. මේ අහු වෙලා තියෙන බලවේගයේ ක්‍රියාත්මක භාවයට යනවා හරියට නිකන් හිතුවක්කාර දරුවෙක් තමන්ගේ වසඟයට ගන්න පුළුවන් කමක් නැහැ. එයා අපි කියන දේ අහන්නේ එතකොට යම් කිසි අධිරාජ්‍යවාදී ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙන්නේ ඒ ආණ්ඩුවට අවශ්‍ය විදිහට මිසක් අපිට ඕන විදිහට නෙවෙයි. ඒක යහපත් දේ වුණත් අයහපත් දේ වුණත් එහෙමයි. ඒකට අපේ තුල ක්‍රියාත්මක වෙන රූප කොටසක් හා අරූප කොටසක් කියලා වැඩ පිළිවෙලක් තියෙනවා. මේකී වැඩ පිළිවෙලක් තියෙනවා සාතවියාපෝ තේජෝ වායෝ ධාතු වලින් හැදිච්ච ඒ වගේම අරූපී වැඩ පිළිවෙලක් තියෙනවා වේදනා සංඥා සංකාර විඥාන ආදී කියලා එහෙම සංතතියක් ගැනීමක් තියෙනවා. එනම් මේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ අරූපී ධර්ම කොටස ගැනයි මේ මුචි විග්‍රහ කරගන්න හදන්නේ. මේ කය පින්නත් මේ කිසිම දෙයක් දන්නේ නැහැ. අර මොනවානේ කනවා බොනවා නානවා දිනවා කියලා ඔක්කොම දන්නේ නැහැ. මේ තියෙන පටිඝාපෝ තේජ වායෝ කියන ධාතුන්ගෙන් සමන්විත ශරීරය මේ අහවලාය කියන්න දන්නෙත් නෑ මේ විඳිනවා කියන්න දන්නෙත් නෑ සංඥා කියන්න දන්නෙත් නෑ මොකක්වත් දන්නේ නෑ ඒකේ තියෙන්නේ මොනවද මේ මස් කටුනහර ආදී වශයෙන් තියෙන නිකම්ම නිකම් ධාතු සමූහයක් විතරයි එතන මොකක්වත් මොකක්වත් දන්නේ කෙනෙක් දන්න දෙයක් නෑ වේදනා සංඥා සංකාර විඥාන රාශිය උපදින කුරු පින්වත්නි ඒ ඇති වෙන සංස්කාරයන් එක්ක අපේ මේ කායික බැවිලි පවා ඇති වෙන තැවිලි බැවිලි සහිතව ඒවාහි සකස් වීමක් සිදු වෙනවා. තැවිලි බැවිලි සහිතව සකස් වීමක් සිදු වෙනවා. ඒ සකස් වීම සිදු වෙන්නේ ඇයි? කෙලෙස් සහිතව මේවා සංයෝජනය වෙන හින්දා. බලන්න මොහොතකට හිතලා පින්නපී තියෙන නොසන්සුන්කම් දෙත් සහගත ස්වභාවයන් පිළිබඳව කොච්චර අපි කල්පනා කරලා නැද්ද කියනවා නම් මොහොතකට හිතන්න සුනීත ආහාරයක් මේකක්ම තියෙනවා ඒ අසල අපි ඉන්නවා බඩගිනි තියෙන වෙලාවකම කියලා කවුරුහරි ඇවිල්ලා මොනවා හරි වෙන විස්තරයක් කතා කරන්න පටන් ගන්නවා එයා ඒ කියන දේ ගැන අවධානය සරින් සරේ කොහෙද බැලින්නේ සරින් සරේ සරින් සරේ මේ ආහාරය නිසාමයි බැලෙන්නේ ඒකත් එක්ක අපහසුකම් නොසන්සුන්කම් දුක් වේදනා හටගන්න ගතියක් තියෙනවද නැද්ද? ආන්ගේ දරා ගන්න අපහසු භාවයේ තියෙන සැකසීම් සිද්ධ වෙන්නේ අර ආහාරය ගැන තියෙන අදහස කැමැත්ත රස තෘෂ්ණාව අවශ්‍යතාවයේ හින්දාද නැද්ද? මේ බලන්න ඊට පස්සේ මේ ආහාරයෙන් තුන් කාලක්ම කනවා. තිනාරක් තිබ්බා තුන් කාලක් කාලකට දැන් ඇති. එහෙම අවස්ථාවක් එනවා නේද? ආන් එහෙම අවස්ථාවල් ආපුවාම දැන් ඉතින් කාලක් විනාඩි තුනක් තියෙනවා තවත් ඒ වගේම ආහාර තියෙනවා කියලා හිතන්න. දැන් ආයෙ මට කන්න බැරි තත්ත්වෙක මම ඉන්නේ. ඒ වගේ වෙලාවක කවුරු හරි ඇවිල්ලා වෙන මොන හරි විස්තරයක් කතා කරන්න ගත්තොත් ආහාරය නිසාවෙන් කිසියම්ම දැවීමක්, පිච්චීමක්, නොසන්සුන්කමක් මොකුත් වෙනවද? ඇයි මම දැන් ආහාරය නිසා මගේ හිත සංසිඳිලා නේද? ඒ වෘත්ති සංසිඳිලා තියෙනවා සංසිඳලා තියෙන මේ ආහාරය කියන්නේ දැන් මම තෘප්තිමත්. ඒක සාර්ථක සංසිඳීමක් නෙවෙයි නමුත් తాවකාලිකව අපිට පේන සංසුන්කමක් තියෙනවා නේද? ඒ ආහාරය දිහා බැලෙන්නේ නැහැ. ඒකින්ද තරහ යන්නේ නැහැ. ඉතින් කතා කරන කෙනෙක් පොඩ්ඩක් ඉන්න කියන්නේ දැන් බලන්න අපි කැමති කෙනෙක්ව හම්බෙන්න බලාගෙන ඉක්මන් ගමනක් යනවා කියලා හිතන්නකෝ. ඒ වෙලාවේ කවුරුහරි ළඟ ඉන්න කෙනෙක් අපිට කතා කරලා මොනවායි වැදගත් කතාවක් පටන් ගන්නවා. ඉතින් කොච්චර අපි මගහැරලා යනවද බලන්න නේද? දැන් මගේ හැරලා යනවා නැත්නම් මොන හරි කියලා බේරෙන්න හදනවා කරදරයක් වගේ දැනෙනවා රත් වෙන ගතිය දැනෙනවා දැන් හම්බෙලා ඉවර වෙලා ආපහු එන වෙලාව දිහම්බුනොත් කිසිම ප්‍රසංසකමක් නැහැ යම් යම් පොඩි පොඩි වස්තු දැකලා දැක්ක මොහොතේ තෘප්තිමත් වුණා නම් අහපු මොහොතේ තෘප්තිමත් වුණා නම් නිදපු මොහොතේ තෘප්තිමත් වෙච්ච සෙනෙහිදී අපේ හිත ඒ වස්තුව කෙරෙහි සංසිඳීමක් තියෙනවා කියලා කියනවා ආන්නේ සංසිඳීම දිගටම තිබ්බොත් භවෝතක හිතන ධන්නේ සංසිඳීම දිගටම තිබ්බොත් ඒ සංසිඳීම ඇතිකෝයේ කවුද? ඒ සංසිඳීම සහිත වේදනා සංඥා සංකාර විඥානයෙන් පහළ වෙනවා. ඒ මොහොතේදී මොකද තෘප්තිමත් භාවය හිනා. දර්ශනාවකින් ධර්මයේ තුලින් තමන්ගේ පැත්තෙන් පංච පාදානස්කන්ධයන් පිළිෙහි සත්‍ය සත්‍ය අවබෝධ කරගන්නුන්ට එනම් මේ වේදනා සංඥා සංකාරයන් සමග උපදන රක්ෂීන් දැනීම් සහිත නිවාස කරන්නේ රක්ෂීන් දැනීම් සහිත නිවාස කරන්නේ ඒ බලන්නේ පොඩ්ඩක් හදනකොට මිරිස් වැඩි වුණොත් මොනවා වෙනවද මිශ්‍ර වෙන ඒවා අනුව තමයි එහි රස තීරණය වෙන්නේ එතකොට බොහොම දැවිලි සහිත රසයක් හටගන්නවා මිරිස්කාගෙන් නේද? ඒ වගේ අපි අපි බාහිර අරමුණු ගන්නකොට ඒ අරමුණු හින්දා අපිට ඒ අරමුණු කෙරෙහි අපිට තියෙන ප්‍රඥාවේ තියෙන අඩුකමක් තියෙනවා නේද? නැත්තම් ප්‍රඥාව නැති නැති දේවල් මේ හා සමග මිශ්‍ර වෙනවා නම් හරියට හොද්දට මිස් මිශ්‍ර වෙනවා වගේ. හරිද? පැනලා හදේකට මිරිස් මිස් වෙනවා වගේ. ඒතකොට මෝඩකම අධිකව මිශ්‍ර වෙනවා අපි හොඳටම දන්නවා අපේ හිත පහළ වෙන්නේ චෛතසිකයන්ගේ සංයෝජනයකින් කියලා. එක එක එක එක චෛතසික ධර්මයන්ගේ මිශ්‍ර වීමකින් හරියටම හොද්දේ රස නේද හොද්දේ රස හැදෙනවා වගේ හොද්දේ රස හැදෙන්න නොයෙකුත් දානයන් හේතු වෙන්නේ. එතකොට අපි හිතමුකෝ තේකක් හදාගන්න ඕන වෙලාවක් වෙනවා කියලා සින්නස දැනගහතියෙන්නේ. තමන්ගේ ගෙදර තියෙන සීනි බෝතලේ සීන්නේ සීනි නැත්තම් කොහොමද පැන් ගහ තේකන් කොච්චර ධම්මත් මේ අනිත්‍යය ධම්මට පැන් ගහ එන්නේ පැන් ගහ ඉන්නම් පැන් ගහ දාන්න ඕන ඒ වගේ තමන්ගේ දැනීම නැත්තම් පංච පාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය පිළිබඳව දැනීම නැත්තම් පින්වත් මේ අර මිශ්‍ර වීම සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒකින්ද මේ ප්‍රඥාව නැති හින්දා ඇත්ත తත්වයේ පිළිබඳ අවබෝධය ඇහෙන් රූප දකිනකොට කනින් ශබ්ද ඇහෙනකොට නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්ධ රස ස්පර්ශයන් ලැබෙනකොට බාහිරින් එන දේවල් වලට අවශ්‍ය කරන මේ යථාභූත ස්වરૂපය පිළිබඳ නුවණ තමන්ගේ సంతానගතව මිශ්‍ර නොවීම හේතුවෙන් දැවිලි දැවිලි පිච්චිලි සහිතව මේවා උපදිනවා ඒවා සංසිඳවා ගන්නේ කොහොමද කියලා දන්නේ නැතුව අර తాවකාලික ක්‍රමයට අපේ හිතම අපිට තල්ලුවක් දානවා తాවකාලික ක්‍රමෙ මොකද්ද? දරා ගන්න බෑ. නොදක දරා ගන්න බෑ. ඒක සංසිඳවා ගන්නට ඕනේ. නොවසා දරා ගන්නට බෑ. ඒක සංසිඳවා ගන්නට ඕනේ. නොවින්ද දරා ගන්න බෑ මට ඒකින්ද ඒක සංසිඳවා ගන්න ඕනේ කියලා දැකීමේ, ඇසීමේ, විඳීමේ දැඩි වීම අතුලාන්තේ නැගෙනවා. ඒක ගන්න විදිහෙන් ගන්න දේ තමයි එන්නේ. නේද? ලකු අසනීපයක් ඇති වුණාම වේදනානාශක විතරක් ගත්තොත් හරියයිද? වේදනානාශක හොඳයි. වේදනානාශක වලින් අර වේදනාව සංසිඳනවද නැද්ද? වේදනාව සංසිඳනවා. හැබැයි රෝග මූල එහෙම්මමද නැද්ද? අන්න බලන්න ආන්ගේ වගේමයි මේ අපි මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් අන්නේ හඹාගෙන යම ඒ වේදනානාශක ගන්නවා කියන්නේ. කයට වේදනානාශක ගන්නවා ප්‍රතිකාර විදිහට හිතට වේදනානාශක ගන්නේ හැකනාශේ දිය ශරීරයේ ශරීරයේ හේතු භාවිතා කරගෙන හිත දනකොට හිතේ දැවිලි තැවිලි කෙලෙස් සහිතය උපදිනකොට පින්නත් නේ එක සැරයක් ගිහින් බලා ගන්නවා ඉතින් නේද? දෙවෙනි සැරේ දීලා බලා ගන්නවා. එක සැරයක් අහ ගන්නවා. ඉඳ ගන්න ඒ මාත්‍රයට අර වේදනාව සංසිඳෙනවා. යන්තම් අදට දැක්කා. කියලා සංසිඳනවා. ආන්නේ සංසිඳීමද සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුමත කළා දේ සංසිඳීම. ඒ සං එහෙම සංසිඳවා ගැනීම අනුමත කළේ නැහැ. ඇයි ඒ ආකාරයෙන් සංසිඳවා ගැනීමෙන් රූප බලා සැනසෙන්නට පුළුවන් නම් ශබ්ද අසා ස්ථීර සැනසීමක් ඇති කරගන්න පුළුවන් නම් ඉවරක් නැතුව හැම වෙනවා. නේද? ඒක කවදාකවත් සිදු වෙන්නේ නැහැ. කැමැත්තෙන් ආසාවෙන් තණ්හාවෙන් අහන වාරයක් ගානේ විඳින වාරයක් ගානේ හැම වාරයකදීම නැවත දැකීමේ ආසාව එන්නෙන් එන්නෙන් එන්නෙන් වැඩි වෙනවා හරියට ණය ගන්නවා වගේ නේද මොකද අවශ්‍යතාවයක් වෙලා තියෙනවා ණයක් ගත්තම తాවකාලික සැනසීමක් තියෙනවා දැන් වැඩේ කරගන්න පුළුවන් කියලා. හැබැයි ණය බර එන්නෙන් වැඩි වෙනවා. ආන් වගේ අතුලාන්ත දැරීමක ඇති වෙනකොට ඒ දැවීම නැති කරගන්න සංසිඳවා ගන්න බාහිර ලෝකයේ තියෙන දේවල් දැක අසා විඳ ඒ ඒ සංසිඳීම කරගන්න නැත්තන්ට ඊළඟ වාරේ උපදින්නේ අරකට එකතු වෙලාමයි ඒකින්ද දැවිලි තැවිලි පිච්චිලි සහිත වේදනා සංඥා සංකාර විඥානයන්ගේ මේ පහළවීම සිද්ධ වෙනකොට ප්‍රයෝග කරන්නේ අපේ මේ సంతානය කියන උපකරණය මේ ශරීරය කියන උපකරණය පින්නත් මේ දැවිලි සහිත දැවිලි තැවිලි පිච්චිලි සහිත මාරාන්තික තීව්‍ර කටුක වේදනා සහිතව මේවා උපදිනකොට දරාගත නොහි මොකද කරන්නේ වේගෙන් දුවනවා හිස් පිනිගත් වුන් වාගේ දුවනවා දුවනවා දුවනවා මේ ශරීර කූඩු මේ ලෝකයේ හැමතැනම කොපමණක නම් වේගයකින් දුවනවද කියලා බලන්න මොකද මේ දිවිල්ල නේද මේ මේ මේ මේ ශරීරයේ වේදනාව තරහා ගන්න කකුල් දෙකෙන් දුවනවා මදිවට ඊට වැඩි වේගෙන් දුවන්න ඕනේ නම් මොකද කරන්නේ? යානාවල් හදා ගන්නවා. අරගෙන දුවනවා වේගෙන් ඔක්කොම දුවනවා. කොහෙද මේ දුවන්නේ? ගිනියම් වෙච්ච පොළොව මත ඉන්නකොට ඉන්න බෑ වාගේ ගිනියම් වෙච්ච හිත තියාගෙන රූපන දැක සද්දන නොස ගන්ධ රස ස්පර්ශයන් නොවිඳ ඉන්න බැරිකමට තමන්ට ඒවා ලබා ගැනීමේ අභිලාෂයෙන් දුවන දිවිල්ලා මොකද කියන්නේ ඒක හිම තමයි. මෙන්න මේක සංසිඳවා ගන්නටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් තුන් ලෝකෙට පහළ වෙන්නේ. සත්‍යය දන්නේ නැතුව සිත්තිරුවන් සත්‍යය පවා දන්නේ නැතුව මේ දුවන දිවිල්ලෙන් සංසිඳවා ගන්න අවශ්‍ය කරන අවබෝධය ඇති කරගන්න මිනිසෙක් කියලා ඉපදිච්ච අපිට මහා අවස්ථාවක් ලැබලා තියෙනවා. ඕක සංසිඳවා ගන්නකම් අපේ පින්වත්නි අපේ වැඩ ඉවර වෙන්නේ නැහැ. කරදර ඉවර වෙන්නේ නැහැ. වේදනාව ඉවර වෙන්නේ නැහැ. එදා බලන්න අපි දැන් ඉස්සෙල්ලා කතා කරා ආහාරයක් ළඟ තියාගෙන කුසගින්නේ ඉන්නකොට කෑමේ අදහසින් ඉන්නේ. නේද? සංඥා උපදිනවා ඒ කෑම වල රස පිළිබඳ සංඥා උපදිනවා. හරි ඒක කනකොට ලැබෙන වේදනාව පිළිබඳ සංඥා උපදිනවා. ඒ ඉපදිලා මේක මේක උද්දච්චය හා ගිහිල්ලා නැත්තම් නොසන්සුන් වෙලා කෙලෙස් දැවිලි තැවිලි සහිතව. ඒ කියන්නේ දැන් ශරීරේ පවා නොසන්සුන් කියලා මම කිව්වා නේද? දැන් කෑවට පස්සේ එහෙම නැහැ කිව්වනේ. හොඳයි. අපි පින්නත් මේ හරියට බැලුවොත් එහෙම නිකන් උදාහරණයකට කිව්වොත් හැම වෙලෙම මේ ලෝකේ කනවා අපි. හැම වෙලෙම ලෝකේ කනවා මොනවයින්ද කන්නේ? ඇහෙන් කනවා, නාහෙන් කනවා, දිවෙන් කනවා, කනෙන් කනවා, නේද? කටෙනුත් කනවා, ශරීරයෙන් කනවා. අපි කියමු කනවා කියලා කියන්නේ මම මේ මොකද අරමුණු ගන්නවා කියන එකටයි. හරි. එතකොට උදේ නැගිට වෙලාවෙ නම් අර බත් පිනාන දැක්කහම අමාරුවෙන් හිටියා වගේ දැන් ඉස්සෙල්ලා කිය උදාහරණේ ලෝකී කෑම පිළිබඳව හැම වෙලෙම නොසන්සුන්ද නැද්ද? එක්ක රූපයක් දැකීමේ ආසාවකින්, සද්දයක් ඇසීමේ ආසාවකින්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ලැබීමේ ආසාවකින් තමයි මේ ශරීරය හැට මෙහෙට දුවන්නේ. එහෙනම් කෑ කණ්ඩමයි ඉන්නේ. කණ්ඩ කණ්ඩ කණ්ඩ කියලාමයි ජීවත් වෙන්නේ. ඒක නිකන් අර ඒකින්ද අන්නේ ඒකින්ද කොයි වෙලාවෙද කාගන්නේ කියලා බඩගින්න තියෙන කෙනානේ. තණ්හාව තියෙන ඇත්තෝ කොයි වෙලාවෙද කන්නේ කොයි වෙලාවෙද කන්නේ කියලා තමන්ගේ අරමුණු මේ ඇහෙන් ඇහෙන් කන්න, කනෙන් කන්න, නාහෙන් කන්න, දිවෙන් කන්න නේද? ශරීරයෙන් කන්න හැම නිමේෂයකම නොසන්සුන්ව, නොයසිලිමත් දැන් කා ගන්න පුළුවන් වෙයි, දැන් කා ගන්න පුළුවන් වෙයි කියලා ලෝකයේ ඇත්ත දකින්න විවේකයක් නැතුව නේද? නිදහසේ ඉන්න විවේකයක් නැතුව හැම වෙලේම දැකීමේ, ඇසීමේ, විඳීමේ නොසන්සුන්කමකින් ඉන්නවද නැද්ද? අර තුන් කාලක් කාලේ ඇති වෙච්ච වෙලාවේ ඒ කෑම හින්දා නොසන්සුන්කම නැහැ නේ. හොඳ ලෝකෙම කාලේ ඇති වෙලා නම්. දෙනා දැකීමේ තඩබල අවශ්‍යතාවයක් නැහැ. ඇසීමේ අවශ්‍යතාවයක් නැහැ. ආ එහෙම එහෙම සංසුන් නේද? එහෙමනම් ඇවිදිනකොට පවා මොකද? හදිස්සියද? කතාව මොකද? හදිස්සියද? නේද? හදිස්සියක්, නොසන්සුන්කමක්, පිච්චිල්ලක්, දැවිල්ලක් මොකවත් නැහැ. හොඳට තේරෙනවද නැද්ද බඩගින්න ඉන්න කෙනා මේ අර කෑම තියෙන තැන ඉන්න කොටයි කාලා ඉන්න කෙනා කෑම තියෙන තැන ඉන්න කොටයි අපිට බාහිරින් බලන කෙනාට තේරෙනවද නැද්ද මෙයා ඒ අර කාලා ඉන්න කෙනා මෙයා නම් කාලා වගේ ඉන්නේ කියලා බඩ දිහා බලලා නෙවෙයි හැසිරීම දිහා බලලා තේරෙනවද නැද්ද උපරිස්ස පරිබ්‍රාජකයා ලෝකේ ගවේෂණය කරගෙන යනකොට අපූර්ව උතුම් රූපයක් දැක්කා කාවද අසනි මහ රහතන් වහන්සේ දකින නිමේෂයේ පින්වත්නි වචනය පොදු නොදලා වචනයක්වත් නොදන්නේ නැතුව ඉරියව් වලින්ම දැනගත්තද නැද්ද මේ මහා උත්මය කියලා එහෙම ලේසි පාසු කෙනෙක් වෙන්න බෑ ඇයි සංවර වෙච්ච ස්ථීර සංවත සංවර වෙච්ච ඉඳුරන් සහිතයි ඒ කියන්නේ මොකද්ද ඒ ඉඳුරන් කියන්නේ ඉඳුරන් වලට කලබලයක් නැහැ එහෙන් දැකීමේ කලබලයක් නැහැ කලින් ඇසීමේ කලබලයක් නැහැ අන්න ඒ වගේ පුද්ගලයන්ට කියනවා පස්සද්ධි කාය පුද්ගලයෝ කියලා. සංසිඳන කාය සහිත පුද්ගලයෝ. ආන් එතෙන්ට අපි සමීප වෙන්න ඕනද නැද්ද? එවැනි තැනක් අරමුණු කරගෙන අපේ ජීවිත සකස් කරගන්න ඕනද නැද්ද? එවැනි තැනක් අරමුණු කරගෙන අපේ ජීවිත සකස් කරගන්න ඕනේ. හැම නිමේෂයකම බලන්න ඕනේ මං කොච්චර කලබලද කලබලද කියලා හුඟක් අය ඉන්නවා පින්නත් මේ ඉන්න තැන ඉන්නවද කියලා ඔක්කොත් ඔයාලා දන්නේ නැහැ. තමන්ගේ ලෝකයේ සැරිසසර කල්පනාවේ නිමග්න වෙමින් අහුවෙච්ච ලෝකයට අහුවෙලා දැක්ක දේවල් අහපු දේවල් විඳපු දේවල් නැවත දැකීමේ විඳීමේ ඇසීමේ ආසාවෙන් පීඩිතව ඉතාම පීඩිතව අනේ මගේ දරුවෝ දකින්න ඕනේ මම මම මෙහෙම හිටපු කෙනෙක් මම මෙහෙම කරපු කෙනෙක් මට මේ විදිහ වෙන්න ඕනේ මේ විදිහ වෙන්න ඕනේ කියලා සැනසෙල්ලක්ම නැතුව හැම නිමේෂයකම ජීවත් වෙන ස්වභාවයක් තියෙනවද නැද්ද දැන් කවුදද මේක සංසිඳෙන්නේ? ආන්නේ සංසිඳීම සිද්ධ වෙන තුරු විවේකයක් එහෙම තියෙනවා. නෑ. එහෙනම් අපිට ලැබිලා තියෙන මේ උතුම් ධර්මය මොන තරම් වටිනවද කියලා අපිම කල්පනා කරලා බලන්න ඕන නේද? එකම රූපේ කී සැරයක් නම් එකම ගන්ධයේ කී සැරයක් නම් එකම රසයේ එකම ස්පර්ශයේ එකම පහස කී වතාවක් නම් දැන් මේ ශරීරයට ලබා දුන්නද? දැන් ඇද්ද? ඇතිද? ඇති වෙන දවසක් තියෙද? ඒකෙන්ද අපි හරියට කාර්ය බහුල ජීවිතයක් ගත කරන්න වෙලා. ඉවරක් නැති වැඩ කරන්න වෙලා තියෙන්නේ කැමති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් මේ හිතට ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ප්‍රත්‍ය එකතු කර ගැනීම සඳහායි. කුඹියන්ගෙත් වැඩේ ඒකමයි. ලහි ලහි ලහි ලහි කලින්ගෙත් වැඩේ පොඩි නිදහසක්වත් තියෙනවා. කඩියක් දුවනවද නැද්ද? අපිත් කඩියා වාගේ දුවනවා. වේගෙන් දුවලා වුණා දේවල් එකතු කරගන්නවා. අපි වේගෙන් දුවලා වුණා දේවල් එකතු කරගන්න වෙන මොකටවත් නෙවෙයි මෙන්න මේ හිත සනසවා ගැනීම සඳහා. නමුත් මේ හිතේ සංසිඳීමක් නැතුව මහා දැවිලි, තැවිලි, පිච්චිලි සහිත මොන තරම් දේවල් එකතු කරත් తాවකාලික, ඊතාතාවකාලික මාත්‍රීය සංසිඳීමක් හැරෙන්න ස්ථිර සංසිඳීමක් ඇති වෙන්නෙම ඇති වෙන්නෙම නැහැ. ඉතින් ඔන්න ඔය தත්වයන් යටතේ තමයි මෙන්න මේ වේදනාවේ සංඥාවේ සංකාරයේ විඥානයේ යම් කිසි සංසිඳීමක් තියෙනවා ඒක යම් කිසි විශේෂයෙන්ම වූ සංසිඳීමක් ඥානාන්විතව තේරුම් සහිතව යන යම් සංසිඳීමක් තියෙනවා නම් නැත්නම් කෙලෙස් දැවිලි වල නිවීමක් තියෙනවා නම් කෙලෙස් දැවිලි වල විශේෂයෙන් නිවීමක් තියෙනවා නම් අනේ සංසිඳිච්ච බවක් තියෙනවා නම් අන්න ඒකට කියනවා පස්සබ්බ සම්බොජ්ජංගය කියලා. මම අහනවා බඩගිනි තදින් තියාගෙන තද බඩගින්නක් නැත්නම් කෑදරකමක් අර වගේ කෑමක් කන්න තියෙන වෙලාවක මම ඉස්සෙල්ලා කිව්වා මොනවාරි වැඩගත් දේවල් සාකච්ඡා කරන්න පුළුවන්ද? බෑ. ඒ වගේ මේ කෙලෙස් සංසිඳීම නැතුව ලෝකය අවබෝධ කරගන්න බෑ. මෙන්න මේ සංසිඳීම විස්කම්මන වශයෙන් සිද්ධ කරගන්නා සංසිඳීමක් නැතුව ඒ සංසිඳීම මිශ්‍ර වෙලාමයි ලෝකය අවබෝධ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ බෝධියංගේ වර්ධනය වෙන්න ඕනේ පස්සබ්බ සම්බුද්ධංගය කියන தত্ত্বය තමන්ගේ හිතේ වැඩෙන්න ඕනේ ලෝකය අවබෝධ කරගන්න ලෝකෝත්තර මාර්ගඥානය ඇති වෙන්න නම් ඒකයි ඒකට කියන්නේ අවබෝධයේ අංගයක් බෝධිඅංග කියන්නේ අවබෝධයේහි අංගයක් ආන්ගේ අංගය තමන්ගේ තුල වර්ධනය වෙන ආකාරයට කටයුතු කරේ නැතිනම් අපිට කවදාකවත් මේ ලෝකයේ රැහෙනින් අත මිදෙන්න පුළුවන්කමක් නැත්තේ නෑ. මේ උගුලෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් මොකද කරන්නේ? පිස්සු හැදුනා වාගේ, උද්දාමයටපත් වුණා වාගේ, හරියට සැඩ පහරකට අහු වුණා වාගේ, රූප දැකීමේ, ශබ්ද ඇසීමේ, ගන්ධ රස ස්පර්ශයන් විඳීමේ දැඩි, ඊටා දැඩි ආශාවකින් දෙලමින් අතුලාන්ත පිච්චිලි දැවිලි සහිත ජීවත් වෙලා මරණ මොහොතේදී රත්වීන් දැවිලි සහිතව අනේ අම්මේ මං හදාගත්ත දේවල් දාලා කොහොමද යන්නේ කියලා දැඩි තැවිලි දැවිලි පිච්චිලි සහිතව මරණය සිද්ධ වෙනවා. ඉතින් මොකද වෙන්නේ? ඒවා හේතු කොටගෙන ප්‍රතිසන්ද විඥානය පහළ වෙනවා. එතකොට මේ සැරේට වැඩි දේවල් සමහර අයට හම්බ වෙනවා. මේ සැරේ කකුල් දෙකයි ඊළඟ සැරේ කකුල් හතරයි. මේ සැරේ හොටක් නෑ ඊළඟ සැරේ හොටක් තියෙනවා, තටු තියෙනවා. ඉතින් එහෙම ඒවා හම්බ වෙනවා. එන්නත් නියත උනේ තරම් ගවය දැකලා ඇති. සුනඛය දැකලා ඇති. තවත් මේකු සතු දැකලා ඇති. ආන්නේ සතු ගැන අපි හිතලා බලන්න මේ අය සසර ජීවිතේ කවදාකවත් බණ අහපු නැති අයද? සසර ජීවිතේ මිනිස්සේ කියලා කවදාකවත් බණ ටිකක් අහලා නෑම කියලා කියන්න පුළුවන්. අම්මා මැරිච්ච හින්දා හඬපු කඳුළු ප්‍රමාණය මේ අනවරාග සංසාරයේ පහමුදේ ජලය තරම් වෙනවා නම් ඔය ත්‍රිසංගත සත්‍යය මිනිසෙක් වෙලා කවදා හරි බුද්ධ උත්පාද කාලයක බණක් අහලා නැහැ කියලා කියන්න පුළුවන් අපිට. එහෙම නැහැ කියලා කියන්න බෑ. එහෙම වෙන්න තියෙන එකට ගොඩක් වෙයි. මේ බණ අහපු ඒ සත්තුන්ට මිනිස් වෙලා හිටිය අයට මොකද ඔය ත්‍රිසංග වෙලා ඉපදෙන්න හේතුනේ? මොකද වෙන්නේ? ඒ අයට ඒ ධර්මය තුලින් තමන්ගේ පෝෂණය සිදු කරගන්න බැරි වුණා. නැවත සතර අපායේ උපදින්න නැති තත්වයකට තමන්ගේ సంతාන වැඩ පිළිවෙල සකස් කරගන්න බැරි වුණා. ආන්හිව බැරි වෙලා රූප සපයි, ශබ්ද සපයි, ගන්ධ සපයි, රස සපයි, ස්පර්ශ සපයි කියලා ඉතින් අන්තිම මොහොත වෙනකන් දැයිලි තැවිලි සහිත හිටියේ අර ධර්මයෙන් ප්‍රයෝජනය ගන්න බැරි වුණා. මේ ඒ ඇයට හිමුණා නම් ඒ අයට එහෙම වුණා නම් මටත් ඒක වෙන්න තියෙන එකක් තියෙනවද නැද්ද? බෝවන රෝගියක් දැක්කහම බය හිතෙනවා වාගේ බෝවන රෝගියෙක් දැක්කහම බය හිතෙනවා මටත් බෝ වෙයිද දන්නේ කියලා පරිස්සම් වෙනවා. ආන් මේ වගේ අපේ සිතුවිලි ඇති වෙන්න ඕනේ පින්නන තිරසංගත සත්‍යයක් දැක්කහම. මෙයාට එදා ධර්මය ඇහිලා මෙයාගේ ජීවිතය සකස් කරගන්න බැරි වෙච්ච හින්දා මෙයා රූප වලට අහුවෙච්ච හින්දා, ශබ්ද වලට අහුවෙච්ච හින්දා, ගන්ධ රස ස්පර්ශයන් වලට අහුවෙච්ච හින්දා, කරපියා ගන්න දෙයක් නැති වෙච්ච හින්දා මෙයාට මෙන්න මේ වගේ ජීවිතයක් ලැබිලා තියෙනවා. ආන්මී ලැබිලා තියෙන ජීවිතයට සමාන්තරව මටත් මේ කාලයේදී මේවයින් බේරෙන්න පුළුවන් අවශ්‍ය කරන සියලු දේ තියෙද්දී සංසිඳවා ගන්නේ නැතුව මේ හිත මටත් මේ වගේම මහා ගැටලු සහගත තත්යකට පත් වෙන කෙනෙක්ට තියෙන පස්සද්ධිය තරම් වටින දෙයක් මේ මේ බලවේගය මගේ ළඟ ක්‍රියාත්මක වෙන මේ වේගෙන් ක්‍රියාත්මක වෙන බලන් පින්නත් මේ මගෙන් කිසිම අවසරයක් නැතුව මගෙන් කිසිම අවසරයක් නැතුව මේ ශාරීරික වේදනාව හටගන්නවද නැද්ද මගෙන් කිසිම අවසරයක් නැතුව මේ වේදනාවත් එක්ක ඒවා ඒවා අරමුණු වෙච්ච දේවල් හඳුනා ගැනීම අතුලාන්තයෙන් සිද්ධ වෙනවද නැද්ද සමහර දේවල් හඳුනා ගනිද්දී ඒ හඳුනා ගැනීමත් එක්කම ප්‍රියභාවයක් අප්‍රියභාවයක් ආදරයක් තරහක් වෛරයක් ගිජුකමක් මසුරුකමක් වගේ මේක සංස්කාරයන්ගේ හට ගැනීම ඒ සමගම පෙර ප්‍රශ්න වීම සිද්ධ වෙනවාද නැද්ද? ඒ හටගන්න දේවල් දැනීමේ දැනීමක් චක්කු විඥාන සෝත විඥාන ආදී වශයෙන් මනෝ විඥාන දක්වා ඒ ඒවා ඊර්ෂ්‍යාව දැනෙනවා, ක්‍රෝධය දැනෙනවා, වෛරය දැනෙනවා, එහෙම දැනීමක් තියනවාද නැද්ද? ආන්ගේ ඔය හතරත් එක්ක මිශ්‍ර ඔය හතරෙහි මිශ්‍ර වීම හරියට මිරිස් සහිත ව්‍යංජනයක් වගේ දෙනක්ද කෙලස් එක්කනම් මිශ්‍ර වුනේ නේද බැවිලි තැවිලි තියනවද නැද්ද යමක් මතක් වෙන මාත්‍රේ තමන්ගේ අතුලාන්තය දැවෙනවා නම් යමක් මතක් වෙන මාත්‍රේ තමන්ගේ අතුලාන්තය රිදෙනවා නම් පිච්චෙනවා නම් වගේ දැනෙනවා නම් නොදැක ඉන්න බැරි ගතියක් තියෙනවා නම් නේද මොකක්ද මේ කර්මය පොඩ්ඩක් හිතන්න. එහෙනම් ඒක ඒක පිට වැරද්දක්ද ඇතුලේ වැරද්දක්ද? ඒක ඇතුලේ වැරද්දක්. ආන් ඒක සකස් කරන තුරු හරියන්නේ නෑ නේද? කාටද දැන් සාධාරණ ඉස්තුනේ? බාහිර ලෝකයේ සකස් කරගෙන ජීවත් වෙන්න ගිහිල්ලා තමන්ගේ දරුවෝය, තමන්ගේ ඥාතියෝය, තමන්ගේ අසල්වැසියෝය බාහිර පරිසරය තමන්ට උන් හිටියට සකස් කරගන්න ගත්ත උත්සාහයෙන් ලොකු සාධාරණයක් සම්බෙච්ච එක්කෙනෙක් හරි ඉන්නවා. එහෙනම් කොහෙද හදන්න ඕනේ? ඇතුළාන්තය සංසිඳවා ගන්න ඕනේ. මේ ඇතුළෙන් ඉල්ලන ගතිය නැති කර ගන්න ඕනේ. ආන් ඒ සඳහායි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඒකටයි ධර්මය. ඉතින් මේ සඳහා තමයි සියලු විදර්ශනාව ගත්තොත්, සියලු සමතය ගත්තොත් ඔය සඳහායි. සියලු සීලයන් ගත්තත් එහෙමයි. විසිරෙන බව, විසි වෙන බව යන යන තැන ඇහැ කන නාසය දිව ශරීරය අරගෙන පින්නත් මේ පාර යනකොට අපේ හිත හරියට ඇවිස්සෙන දුවිලි ගොඩක් වගේ ඇවිස්සෙනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ? ඇවිස්සුනා කියලා දැනගත්තාම මේ බාහිර ලෝකයක් එක්ක අරමුණුගත වෙනකොට ඇවිස්සෙන්නේ කාගේ වැරද්දෙන්ද? රාගයෙන් ඇවිස්සෙනවා, දේශයෙන් ඇවිස්සෙනවා, ඊර්ෂ්‍යාවෙන් ඇවිස්සෙනවා, මසුරුකමින් ඇවිස්සෙනවා, කෑදරකමින්, ගිජුකමින් හිත නොසන්සුන් වෙලා ඒ පැත්තට මැදි යදී මේ ශරීරය දුවන්නම හදනවා. දුවන්නම හදනවා. මේ කිසිවක් දන්නේ නැති මේ මස් ගොඩ මේ කොහේ හරි පැත්තකට තල්ලු කරන බලවේගයක් ඇතුලේ ඇතුලෙන් එනවා. ආන්ගේ බලවේගය ඇවිල්ලා එක සීමාවක් පෙන්නොත් ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, පිසුනාවාද, පරුසාවාද, සම්ප්‍රප්පලාප සිද්ධ වෙනවාද නැද්ද? අන්නේ සීමාවට කියනවා විතික්‍රමණ තත්ත්වයටපත් වුණා කියලා. එතකොට ඒ සීමාව දක්වා ක්‍රියාත්මක භාවයට ගියේ නෑ හිතේ දැවිලි තැවිලි සහිත නොසන්සුන් කම් නැති වෙච්ච මට්ටමේ තියෙනකොට කියනවා ඒ කෙලස් ධර්මයට පරිඋත් ทาน මට්ටමේ තියෙනවා කියලා. ඒ මොකක්වත් නැතුව නොසන්සුන්කමක්වත් නැතුව ඉස්මතු වෙන්නේ නැතුව ඉස්මතු වෙන ස්වභාවය. මේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුන්ගේ හිත තුළ දැන් දන්නවා මේ වෙලාවේ තරහක් නැහැ. නමුත් හැබැයි තරහට අදාළ ආරම්භණයක් වටෙන් පිටින් එනකොට මොකද වෙන්නේ? කුණුගොඩ වෙසෙනවා වගේ මේක ඇසෙනවා. අනිහා දැන් තියෙන තත්ත්වයක් තියෙනවා. මේ ධර්ම ශ්‍රවණයේලා තරහනේ, ඊර්ෂ්‍යාවනේ, ක්‍රෝධයනේ, රාගයනේ, වෛරයනේ නමුතලයි රෙදි කෑල්ලක් තියනවා නම් වියලි. ඒක වතුර නේ. හැබැයි වතුර වැටුනොත් උරා ගන්න ගතිය උරා ගන්න ස්වභාවය තියෙනවා. ආන් ඒ වගේ දැන් මේ ධර්ම ශ්‍රවණය වෙනකොට ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න නේද? නිවිලාවේ නෑ තියෙනවද දන්නේ නෑ නමුත් හැබැයි හටගන්න ගතිය තියෙනවද නැද්ද අන්නේ ඇවිස්සෙන ගතිය හටගන්න ගතිය තියාගෙන ජීවත් වෙන එක තමයි අපි අපේ අපිට ලැබිලා තියෙන ලොකුම වැරද්ද එතනත් නේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වුණේ අන්න ඒ හටගන්න ගතිය පවා නැති කරගන්න අවශ්‍ය කරන සියලු උපදෙස් සහිතව මට ලැබිලා තියෙන ධර්මයේ මොන තරම්නම් වටින ධර්මයක්ද කියලා කල්පනා කරන්න. මම මොකද කරන්නේ මෙච්චර වටින ධර්මයක් තියාගෙන? මෙච්චර වටින ධර්මයක් තියාගෙන ආමාශයේ ගින්දර නිවන්න විතරක් ලෑස්ති කරගන්නවා. ඒකටම ලැස්ති වෙනවා. ඒ වගේ ඇහැ කන නාසය දිව ශරීරයේ මේ ලෝකයේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බලමින් නේද හැම වෙලේම මේ කරකෙන බෙල්ල කරකෝ කරකෝ මෙහා පැත්ත මොකද්ද වෙන්නේ මෙහා පැත්ත මොකද්ද වෙන්නේ අතන මොකද වෙන්නේ මෙතන මොකද වෙන්නේ අතන මොනවද කතා කරන්නේ මෙතන මොනවද කතා කරන්නේ අර පැත්තේ මොනවද කරන්නේ ඒ වගේ ලොකු විමසිල්ලකින් පෙන්වන්නේ කැරකෙන බෙල්ල කරකවලා විසිරෙන ඇස් විහිදෙන කන් නේද මේවා සහිතව අපි මහා විකාර රූපී ජීවිතයක් ගත කරන හුණකට වුණා වගේ. ආංගික සංසිද්ධවා ගන්න මේ ලැබිලා තියෙන අවස්ථාව භාවිතයට ගන්න ඕනේ. ඒ සඳහා මොකද කරන්න ඕනේ? සීලයෙන් ආඩ්‍ය වෙන්න ඕනේ. සීලය Taman සමාදන් වෙලා සුරකින්නකොට ටික ටික ටික ටික පුරුදු වෙනවා අර ක්‍රියාත්මක භාවයට යන්නේ නැතුව සංසිඳවා ගන්න. ක්‍රමානුකූලව. සමාධිය වර්ධනය කරනකොට පින්වත්නි ඒ අර යමක් දැකලා අහලා නොසන්සුන් වෙන්න නැතුව නවත්වා ගන්න උත්සාහ කරනවා. සීලයෙන් අර ක්‍රියාත්මක භාවයට යන පරිඋත්ථානම ව්‍යතික්‍රමන මට්ටමට යන ප්‍රබල තත්වයන් අයින් කරගන්න අයින් කරගෙන හිත සංසුන් කරගන්න. කවුරු වගේ ජීවිතයක්ද අපි දැන් බලාපොරොත්තු වෙන්නේ? අසන මහරහතන් වහන්සේ වාගේ නේද? ලෝකේ කාණ ඉවර කරපු, වැඩ ඉවර කරපු අපිට තව කණ්ඩ තියෙනවනේ. අපිට වැඩ තියෙනවා. අපි ඉගෙන හැම අපිට වැඩ, අපිට වැඩ. මොකද වැඩ? බලන්න තියෙනවා, තව අහන්න තියෙනවා, විඳින්න තියෙනවා. නේද? අහකනාසයේ දිය ශරීරයට තව දෙන්න තියෙනවනේ, කණ්ඩ දෙන්න තියෙනවා. මේ කණ්ඩ බීම හරියට නිකන් නින්දර වගේ. ඇයි කියන්නේ කියන්නේ? නින්දරට මොනවා දැම්මත් මොකද වෙන්නේ? පිච්චෙනවා පින්ද තනක්වත් නැහැ. එතකොට මේ ඇහැ කරනාසේ දිය ශරීරය කියන්නේ හරියට ගින්දර වගේ ඇයි? දකින්නවා අද උදේ දැක්කා නේද? ඉතින් ආ දැක්ක දෙය නෑ. ආයෙ හෙට උදේ පෙන්වන්න ඕනේ. ආයෙ පෙන්වන්න ඕනේ, ආයෙ අස්සන්න ඕනේ. ඉතින් මේ ගින්න නිවා ගන්න ඕනේ. කෙලස් ගින්න එහෙමයි. කෙලස් ගින්න කියලා කියන්නේ ඒකයි ඒ ගින්දර නේද? ඉවරක් වෙන්නේ නේද? ඉවරක් වෙන්නේ කී සැරයක් පෙන්වන්නද? මේ ගින්න නිවා ගත්තා නම් පිච්චෙන්නේ නෑ ආහාර නැවත නැවත දෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. ඉතින් ඒකම මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රමේයක් කොට ප්‍රයෝජන ගන්න මොකද කරන්නේ චිත්ත සමාධිය වර්ධනය කරගන්න ඕනේ. එක තැනක ඉඳගෙන තමන්ගේ හිත කුසලාරම්මණයක එකඟ කරගන්න උත්සාහ ගන්න ඕනේ. හැම දෙයක්ම වෙන්නේ හේතු සාගතවයි. හේතු සාගතව සිද්ධ වෙන හැම දෙයක්ම හේතු නැති වුණොත් නැති වෙනවා. ගින්නර ඇවිලෙන්නේ දර ආදිය තියෙන හින්දා. හින්දා අඩු කරන්න නම් දර අඩු වෙන්නම ඕනේ. හුලං අඩු වෙන්නම ඕනේ. ආන් ඒ වගේ මේ පස්සද්ධිය නැති වෙන්නේ කෙලෙස් සහිත මිශ්‍ර වීම මේකට සිද්ධ වෙන හින්දා. ආන් ඒක නැති කරන ඇලිස්සන දිවිලි කොටකට වතුර වැටුණා වාගේ ඒක නැති කරන ධර්මය තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආරියෂ්ඨාංගික මාර්ගය. සීල සමාධි ප්‍රඥා අර ආය ඇවිස්සෙන්නේ නැති තත්යකටමපත් කරන්නේ ප්‍රඥාවයි. ඇවිස්සෙන ප්‍රමාණය අඩු කරන්නේ සමාධියයි. ඇවිස්සලා ක්‍රියාත්මක භාවයට යන එක අඩු කරන්නේ සීලයයි. ඒකින්ද කිසිම අඩුවක් නැතුව හැම දෙයක්ම මට දායාද කරන තියෙන ධර්මයක් හම්බෙලා. මේ මේ ධර්මයේ තියාගෙන මම මොකද මේ කරන්නේ කියලා කල්පනා කරලා මේ පස්සබ්දී ඇති කරගැනීම සඳහා පුංචි පුංචි උපක්‍රම වගේක් තියෙනවා කියලා සිද්ධ කරන්නේ. මූලිකව තියෙන උපක්‍රම වර්ගයක් තියෙනවා. ඒවත් අපි කතා කරන්න ඕනේ. කිසිම කතන්දරයක් නැහැ. කිසිම කතාවක් නැහැ. විදර්ශනාව සමත විදර්ශනාව තමයි පස්සද්ධිය ඇති කරන්න විශාලම කාරණා වෙන්නේ. ඒ වගේම තවත් භාවිතා කළ යුතු භාවිතා කළ යුතු උපක්‍රම කීපයක් තියෙනවා. ඒ පිළිබඳ පුංචි හඳුන්වාදීමක් කරන්නයි සූදානම් වෙන්නේ. නිර්වාණ අවබෝධය කරගන්න මොහොත දක්වා මේ වේදනා සංඥා සංකාර විඥානයන්ට ගෝචර වෙන්න හේතු වෙන්න ප්‍රඥා සහගතව මේවා උපදින්නත් ශරීරයක් ඕනද නැද්ද? මේ ශරීරයක් ඕන. එහෙනම් අපිට මේ ලැබිලා තියෙන ශාරීරික පරිසම් කරගත්තොත් නරකද? වසරුකමෙන් නෙවෙයි. නේද? බ්‍රහ්මචර්යානුග්‍රහය සඳහා ආහාරය ගන්නවාය. විනෝදයේ සඳහා නොයි, මදයේ සඳහා නොයි. ආහාර ගත යුත්තේ ඒකයි. ශරීරයට ඍජුවම බලපාන කාරණා කිහිපයක් තියෙන එකක් තමයි ආහාරය. එහෙනම් මරණ පින්නක් මේ තමන්ගේ ශරීරයේ ස්වභාවයන් සමහර අයගේ ශරීර හරි උෂ්ණකටයි. සමහර අයගේ ශරීර හරි නේද පොඩ්ඩක්යන් සම ආදී හැදෙන තමන්ට කර්මානුරූපව ලැබිලා තියෙනා වූ ශරීරයේ ස්වභාවය තමන් තේරුම් අරගෙන මොකද කරන්න ඕන? දේශනාවේ සඳහන් වෙනවා ශරීරය හරියට පාවිච්චි කරගන්න ඕනේ. ඒ සඳහා ප්‍රණීත ජලපෙන භෝජන සේවනතා නිවැරදි Taman නේද හුඟක් අයට වැඩි උරුම කරදරකාරී තත්ත්වයක් ඇවිල්ලා තියෙන මොකද්ද? මේ දිවෙන් පල්ලයට යන ආහාරය පාලනය කරගන්න බැරුව. ගැලවිල් පනවා වගේ මහ පොළොවම කන්න ඕනේ කියලා නැති වෙලා ඉන්න කාගෙන කාගෙන යනවා වගේ මේක මොකද? දකින දකින එක මෙතනින් පල්ලයට දානකම් ඉඳිල්ලන්නේ මාත්‍රීය නේද? ඊටා මාත්‍රීය සැපයකට මේ බඩ පුරවනවද නැද්ද? ඉතින් අවශ්‍ය කරන ගුණාත්මක තමන්ගේ ශරීරයට ගැළපෙන ආහාර ගත්තේ නැත්නම් පින්නන්නේ අධිකතර වේදනාව හටගන්නවා. තෙල් බලමාළු ආදී නේද කාපුවම දන්නවනේ මේ අත් මොකද වෙන්නේ කියලා භාවනා කරන කෙනෙක් විදිහට ශරීරයේ සමතුලිතව තියාගන්න ඕනේ. ඒ සඳහා ශරීරයට දාන උගුරෙන් පල්ලෙහාට දාන දේ වහකෑවා වාගේ. ඇයි ඒක මත මේ ශරීරය රඳා පවතිනවා? ඔය මාත්‍රිය වේලාවකට මේ උගුරෙන් පල්ලෙහාට දාපු දේ දිරෝගෙන වැඩේ ඉවර කරගන්න මොන දුකක් විඳිනවද බලන්න මොන ජීවිතේ. වැඩිපුර දෙනාට ඔය මේකුත් ලෙඩ තියෙන ආහාරයේ තියෙන පාලනයක් නැතිකමද නැද්ද? මොහොතකට හිතන්න ඕනේ මම ආහාරය පාලනය කළ යුතු කෙනෙක්. ආහාරය පාලනය නොකරුවොත් මේකුත් අසනීප ඇති වෙනවා. බෝධිසත්වයන් වහන්සේට බඩපොත්ත පිටකොන්දට ළඟට යනකම් ළඟට වැටෙන ආහාරය විතරක් අරගෙන ජීවත් වෙන්න පුළුවන් වුණා නම් අර ළඟට මේ අට જાතියක් විතරක් නේද? මොකද මට මේ වෙලා තියෙන්නේ උදේ දවල් හවස බත් බත් බත් කියලා මේක පුරවන්නමයි ඇදෙනකම් පුරවන්නමයි කල්පනා. ඉතින් මොකද මේකට මහා සනීප කණ්ඩා හැදෙනවා. ශරීරය ඉතා නිරෝගීව තියාගන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන පෝෂ්‍යදායක ආහාර තමන් දැනගෙන ගන්න ඕනේ. තමන්ට ගැළපෙන ආහාර ගන්න ඕනේ. ඊළඟට පින්නත් ඇයි මේ මේ පස්සද්ධිය කියන එක මේ ශරීරය සිද්ධ කරන්න ලේසියකට අපිට ඉඩ දෙන්නේ නැහැ. කය සංසිඳවා ගන්න ඕනේ. ඒක කරගන්න නම් කය නිරෝගී කය නිරෝගී වෙන්න ඕනේ. ඉතින් නිරෝගී කයක් ඇති කරගන්න ප්‍රඥාවෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි සමහර ඇත්තන්ගේ ශරීර හරියම උස් නැහැ. සමහර අය මං කෝ සීතලයි. දැන් පොඩ්ඩක් තම සමාධිය හැදෙනවා. එහෙමයි ජීවත් වෙන තන පවා භාවනා යෝගී තමන් භාවනාව පවා වර්ධනය කරන ජීවත් වෙන පරිසරය පවා තීරණය කරගන්න ඕනේ. ඇයි? ඉතා උෂ්ණාධික කෙනෙක් වූ ඉතා වියලි කාලගුණයක් සහිත ඍතුවක් තියෙන ප්‍රදේශයක වාසය කරොත් ඇයි කර්ම චිත්ත ඍතු ආහාර කියන හතරම ශරීරයට සිදුවම් බලපානවද නැද්ද හේතු වෙනවද නැද්ද එහෙනම් අනිවාර්යයෙන්ම උතුසුක සේවනතා Tamanට ගැළපෙන ආකාරයේ ඍතු සහිත හරි සැප උපදින සැප උපදින කියන්නේ මේ ශරීරය සංසිඳෙන සුවදායක තත්වයකටපත් වෙන තමන්ගේ ශරීරයට ගැළපෙන පරිසරයක ඍතු සහිත පරිසරයක ජීවත් වෙන්න වෙනවා. මොකද මේක හැටි තියෙන. මේ ශරීරය එහෙම තමයි. ඊළඟට භාවිතා කරන ඉරියව්ව. සමහර අය ඉන්නවා පින්නන්නේ භාවනාව පටන් ගන්නදීම පරයන්ක ආදිය පිළිබඳ උපදේශ අරගෙන කුඹුරු කොටනකට වැඩිය හොඳයි මේ භාවනා කරනකොට භාවනා කරනකට වැඩිය හොඳයි කුඹුරු ආදී කොටන එක කියලා හිතෙන පවා මොකද මහා දුකක් විදිහට දැනෙනවා මහා දුකක් මේක මේ ඉරියව්ව තියාගෙන ඉන්න කොහොමද මම මතක් වෙනකොටත් කරන්න දෙයක් නැතුව කරන එකක් නෑ භාවනාව කියන්නේ කරන්න දෙයක් නැතුව කරන එකක් නෙවෙයි තමන්ට පහසු ඉරියව්වක වාසය කරන්න පුරුදු වෙන්න ඕනේ මූලික වශයෙන් කාය සංසිඳවා ගන්න පුරුදු පුහුණු කරනකම් කාය සංකාර සංසිඳවා ගන්න පුරුදු පුහුණු කරනකම් ගොඩාක් අපහසු නම් චුට්ටක් උස තැනක වාඩි වෙලා උඩුකය ඍජුව තියාගත් ගැනීම ප්‍රමාණවත් වෙනවා. හුඟක් වෙලාවට. ඒ වගේම සක්මන් භාවනාවේ ආදී යෙදෙමින් තමන් ඒ පහසු ඉරියව්වකින් ඒ නැත්නම් ශරීරයට වඩවීමක් වෙනවා. ඒ ශරීරය සංසිඳෙන්නේ නැහැ එතකොට. ඒක මහා වදයක්. ඒක මහා හිරිහැරයක්. මේ හිත නිශ්චල වෙන්න ඕනේ. <clears throat> ඒකින්ද මේ ශරීරයෙන් එන ප්‍රතිරෝධය අඩු කිරීම සඳහා සුවදායක ඉරියව්වක ඉරියාපත සුඛ සේවනතා ශරීරය සංසිඳවා ගන්න ඉරියාපතෙන් ලැබෙන මේ සැප ඉරියව්වක් සේවනය කරන්න ඕනේ සැප ඉරියව්වක් කියන්නේ මේ අර කොට තියාගෙන මෙත් තියාගෙන මේ අධික සැපය නෙවෙයි එහෙම Tamanට ඒ කියන්නේ කොට තියාගන්නවා කියලා කියන්නේ මේ භාවනා කොටයක් නෙවෙයි නේද අපි හිතමුකෝ දැන් නිදාගන්න ඉරියව්ව තියෙන නිදාගන්න විදිය තියෙන්නේ ආ එහෙම නැතුව පින්නත් නේ අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ ඒ අධික සැප නැතුව අධික දුක් නැතුව ඒක මධ්‍යස්ථ තැනකට එන්න. ඊළඟට පින්වත්නි හරිය වටින කාරණාවක් තියෙනවා හිත සංසිඳවා ගන්න. වැඩියෙන්ම මේ හිත මේ සාමාන්‍ය ජීවිතයේදී මේක පුරුදු කරගන්න ඕනේ. මේ මේ උපදේශ හොඳින් පුරුදු කරගන්න ඕනේ සාමාන්‍ය ජීවිතයේදී. සියල්ල කර්මයට බාර දෙන්න පුරුදු වෙන්න ඕනේ. මානසික කාර්යයක් ඇති කරගන්න ඕනේ. කර්මයට බාර දෙන්න කියන්නේ කර්මයේ ඉඳ ඔක්කොම වෙන්න කියන එක නෙවෙයි. මට මේ මේ නියත කාලීනව සිද්ධ වෙන යමක් තියෙනවා කාගේ හරි අපි හිතමුකෝ දැන් මේ භාවනා කරන කෙනෙකුට වැඩියෙන් පැවිද්දයි ඇති වෙනවද නැද්ද කවුරු හරි මේ නොකරපු වැරද්දකට නොකරපු වැරද්දකට බැදිව මේ මොනවද කියන්න පටන් ගත්තොත් නොකරපු වැරද්දකට දැඩිව මොනවද කියන්න පටන් ගත්තොත් ඊට පස්සේ පැත්තකට අයිනකට ගියාට පස්සේ මොකද වෙන්නේ? ඉවරක් මුතු මතක් වෙනවද නැද්ද? මට මෙහෙම කිව්වනේ අත්තට මට මෙහෙම කිව්වනේ අත්තට මට මෙහෙම කිව්වනේ අත්තට කියලා මතක් වෙනවද නැද්ද? එතකොට මේක සංසිඳෙන්නේ නැහැ නේද? කවුරුහරි නපුරු වචන කිව්වහම නපුරු ක්‍රියා කරපම නපුරු වැඩ කරපුවහම මේ හිත සංසිඳෙන්නේ නැහැ. ඒ හැම නිමේෂයකම හිතන්න ඕන පිළිවෙලක් තියෙනවා. අසනීප වලදී පවා හිතන්න ඕන පිළිවෙලක් තියෙනවා. ඒ තමයි මේවා කාගේවත් වැඩි නෙවෙයි. මට ලැබිලා තියෙන ස්වාමියා හොඳ නෑ මට ලැබිලා තියෙන භාර්යාව හොඳ නෑ දරුවෝ හොඳ නෑ සමහර අය කියනවා මේ දරුවෝ හින්දා මේ භාර්යාව හින්දා මේ ස්වාමියා හින්දා මේ දෙමව්පියෝ හින්දා මට සමාධියක්වත් වඩන්න දෙන්නේ නෑ කවුද වැරද්ද මගේ වැරද්ද ඇයි මගේ වැරද්ද ඇයි මට මෙහෙම දේවල් ලැබෙන්නේ ඇයි මට මේ නිර්පරාදේ නින්දාහ පාස ලැබෙනවා නම් ලැබෙන්නේ මම පෙර සසර ඒ වගේම කාට හරි නින්දා කරන්න ඇති එහෙනම් කවුද වැරද්ද මගේමයි වැරද්ද. අන් අයගේ සියලු දේවල් වලින් පීඩා වෙනකොට හැම නිමේෂයකම අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ කර්මානුරූපව මට මේ ඔක්කොම හම්බෙන්නේ මේවා කාගේවත් වැරද්ද නෙමෙයි මගේ වැරද්ද. හරිද? එහෙම එහෙම හිතලා හැම කෙනෙක් එහෙම උපේක්ෂාවෙන් හිත වට ගන්න ඕනේ. ඒකට කියනවා මජ්ජත් ප්‍රයෝගතා කියලා. හරි? හැම එක හැම දෙයකදීම Tamanට ලැබෙන කායික වේදනා මානසික වේදනා ආදී බලන්න පින්නන සමහරවිට හොඳට භාවනාවක් අපි සම්ම භාවනාවක් කරන ලාවක හොඳට භාවනාවක් වැඩිෙන්නේදී කවුරු හරි ටිකක් හිතුවක්කාර විදිහට කතා කරන ඇහිලා මේ භාවනාව වර්ධනය වෙන වර්ධනය වීගෙනදී ඔක්කොම ඉවර කරා මෙයා කියලා. නැගි නැගි එන මේක නකරන්නයි මෙයාට තිබුණේ. මෙයා මෙතෙන්ටත් ඇවිල්ලා මෙහෙමයි කියලා. ඒ විදිහට හිතපුවාම අපේ හිත මොකද වෙන්නේ? බොහෝ වශයෙන් අය වෙන කාලයකට හුඟක් වෙලාවකට ආයේ භාවනා වර්ධනය කරන්න බෑ ආයේ පස්සද්ධියක් ඇති වෙන්නේ. ඒ මොහොතේ මෙන්න මේ ආකාරයට කරන පෙරමම සංසාරයේ අනුන්ගේ සමාධියට හොඳට භාවනා කරන්න ඇති. හරියටම මේ වෙලාවේ මේ ඇවිල්ලා මේක කරේ. ඒකයි කාගේ වැරද්ද ඒක? මගේ වැරද්ද කියලා මොහොතකට හිතුවා නම් කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මේ දුක් ඒ දුක් ඒ සියලු දුක් නැති කරන් සබ්බ දුක්ඛ පමුච්චති කියලා දේශනා කරපු දේ ජානවාසේ කාය වචනය මනස සංවර කරා. මගේ අතීතයේ අසංවරභාවය නිසා මට දැන් මේ වගේ අසාමාන්‍ය ප්‍රතිඵල ලැබෙනවා. නේද? එහෙනම් මගේ ස්වාමියාගේ වැරද්දක් නැතේ, මගේ භාර්යාවගේ වැරද්දක් නැතේ, මගේ දරුවන්ගේ, මගේ දෙමව්පියන්ගේ, මගේ පරිසරයේ, මගේ අසල්වැසියන්ගේ බාහිරින් ඕම් භාවනාවක් වර්ධනය කරගෙනනකොට මොන්න දානවා නුකුවට නේද? ලංකාවේ පුරුද්දක්වත් තියෙනවා. අනිත් අයන මෙමිලේ සද්ද සැපීමේ මධ්‍යස්ථාන හැම තැනම මෙමිලේ ශබ්ද සැපයා දෙන්න නේද? එහෙමයි. ඉතින් මොකද කරන්න ඕනේ? ඉතින් මගේ ගෙදර අවට අය මේ මේ වගේ මහා සද්ද දාන අය නම් ඒක කාගේ කර්මද? මේ වගේ කණක් හම්බෙච්ච මගේ කර්මානුරූපව සිද්ධ වෙච්ච දෙයක්. ඒක මේක මට නිදිද වෙලා තියෙන දෙයක් කියලා මධ්‍යස්ථව හිතන්න පුරුදු වෙන්න ඕනේ. හැම හැම නිමේෂයකම ජීවිතේ ආංගයාගේ හිත අර අනුන්ගේ දේවල් හින්දා පිපෙන්නේ නැහැ, ඇවිස්සෙන්නේ නැහැ, එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි පින්නත් මේ හිත පුහුණු කරගන්නකම් අර කාර්කස පුද්ගලයෝ බුද්ධ ධම්ම සංගීතයෙන් තේදරත්නය ගැන කිසිම සඳහාවක් සැබෑවක් නැති ඝන ගතියක් තියෙන තද ගතියක් තියෙන හැම නිමේෂයකම මහා නිකම් මේ ඉඳරක් නැති පීඩිතව ජීවත් වෙන්න අනිත් හරියට ගල්ගෙඩි වගේ ගල්ගෙඩිත් එක්ක ජීවත් වෙන කෙනා හැපුණාම රිදෙනවනේ. ඒ වගේ ඝන තද ගති තියෙන හැම වෙලාවකම ශබ්දාවක් නැතුව නිමිච්ච ගතියක් නැති සාරද්ධ කාය පුද්ගලයෝ කියලා කියනවා. අන්න ඒ වගේ පුද්ගලයන් ආශ්‍රය කිරීමේ වළකින්න ඕනේ. ටික ටික ටික ටික නුවණින් වළහරින්න ඕනේ. එහෙම නැත්නම් හරි අමාරුයි. නේද? මෙල්ල කරගත්ත හිතකට නම් පහසුයි. මෙල්ල නොකරගත්ත හිතකට හරි අමාරුයි. අපි ඔක්කොටම අත්දැකීම් තියෙනවා. ඒත් ඒකින් කල්පනා කරන්න මම හිමින් සැරේ මග හරින්න ඕන. ඒ වගේම තමයි පස්සද්ධිකාය පුද්ගලයෝ ඉතින් නැහැ සීනස්සයන් වහන්සේලා නමුත් ඊට ආසන්නව ජීවත් වෙන බොහෝ දෙනා ඉන්නවද නැද්ද? පල්ලෙහාට ගන්න ජල පහරක් වගේ හරීම සෞම්‍ය හරීම අනිත් අයගේ බහට නතු වෙලා අනිත් හැමෝම කෙරෙහි කරුණාවෙන් මෛත්‍රියෙන් ඊටාම සෞම්‍යව ජීවත් වෙන තමන්ගේ දේ විතරක් ගැන හිතන්නේ නැතුව අනිත් අය ගැන හිතලා ජීවත් වෙනා ඉන්නවද නැද්ද? ඒ වගේ අය මතක් වෙනකොටත් හිත සන්තෝෂයෙන් පිරෙනවද නැද්ද? තමනුත් ඒ වගේ කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒ වගේ අය පස්සෙන් පන්න පන්න පන්න පන්න ආශ්‍රය කරන් පටන් ගන්නවා. හරි? එළෙව්වත් කමන්නේ අපහු ගිහිල්ලා හැපිලක් හරින්න ඕනේ ගිහිල්ලා. ඒ මොකද ඒ වගේ පුද්ගලයෝ සේවනය කරන්න ඕනේ. ඉතින් පස්සද්දි කාය පුද්ගල සේවනතා. ඊළඟට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ මම කොහොම හරි මේ බලවේගයෙන් මත මිදෙනවා. හරිද? පස්සද්ධිය ඇති කරගන්න කියලා ඇති කරගන්න කියලා තමන්ගෙන්ම ඇති කරගන්න ඕන දැඩි අදිස්ථානය. ආන්ගේ දැඩි අදිස්ථානයකින් කටයුතු කරනකොට අනේකට කියන තදදිමුක්තතාව කියලා. තමන්ගේ හිත ඉතා දැඩිව ගන්නවා මම පස්සද්ධිය ඇති කරගන්නවා මම ඕනම තත්ත්වයක් අරතේ මම මේ මගේ ඉලක්කයට ළඟා වෙනමයි ළඟා වෙනවාමයි කියලා. අන්න ඒ වගේ උපක්‍රම භාවිතා කරොත් අපිට මේ හිත පස්සද්ධිය මට්ටමට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. නැවත මතක් කරන කාරණා ටික පළවෙනි එක අපි කිව්වේ නිවැරදි ආහාර මේ ශරීරයට භාවිතා කරන්න පුරුදු වෙන්න කියලා. දෙවෙනි එක කිව්වේ හොඳ ඍතු සහිත පරිසරයක වාසය කරන්න මේ ශරීරයෙන් බේරෙන්න. මේ ශරීරයෙන් බේරෙන්න බෑ නැත්තම් ශරීරයේ පුදුම වැඩ ගොඩක් දෙනවා. ඊළඟට නිවැරදි ඉරියව් පාවිච්චි කරන්න කියලා. අර සාමාන්‍ය ජීවිතයේදී ශරීරයව පාවිච්චි කරන්න ඕනේ. භාවනාවකදී නිවැරදි ඉරියව් පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට තමයි කිව්ව අර කර්මානුරූපව කියන තන මධ්‍යස්ථ ප්‍රයෝගතාව කියලා කිව්ව එක. ඊළඟට අපි කියව සාරද්ධ කාය පුදුම පරිවර්ජනතාව කියලා. ඒ කියන්නේ මේ අර ඝන තද ගති තියෙන අයගෙන් ඒකට අයින් කරන්න පැහැදිලිවම ක්‍රමානුකූලව බෙහෙර කරන්න කියලා. ඊළඟට පස්සද්ධිකාය පුද්ගල සේවනතා යහපත් පුද්ගලව, සාන්ත පුද්ගලව, තමන්ගේ හිතට ප්‍රීතිය උපදින පුද්ගලව භාවිත කරන්න, ඒ වගේම හිත දැඩි කර ගන්න. ඉතින් මේ විදිහේ උපක්‍රම පාවිච්චි කරමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට ලබා දුන්න ඉලක්කයක් තියෙනවා. ලබා දුන්න ස්වභාවය මම කලින් කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයේ సంతානය අපිට සකස් කරගන්න ඕනේ කියලා. ආන් එවැනි సంతානයක් සකස් වෙන තුරු අධිකතර වූ වීරයක් ගන්න ඕන මට මේක කරන්න පුළුවන් කියලා දැනගෙන. ඉතින් ඒ විදිහට කටයුතු කරලා මේ අත්තන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම තමන්ගේ හිතේ තියෙන සියලු කෙලෙස් දැවිලි පරිලි පිච්චිලි ආදී විහෙතකාරී සිතුවිලි නිවාගෙන උතුම් සාන්ත තත්ත්වයකටපත් වෙලා මහා උසස් චින්තනයක් සහිත సంతානියක් ඇති කරගෙන නැවත કોઈ කවරදාකවත් දුක් විඳින්නේ නැති උතුම් තත්වයකට මාර්ගඵල අවබෝධ උතුම් නිවන සාන්තියෙන් සැනසෙන්නට මේ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණය මේ ආනිසංසකාරය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්සේ මේ දනම් බරපතල ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී ජීවනය ලැබේවා මේ පරිලෝකයේ අත්දැකීම් මේ පින්නම් නම් වේවා හැම දිනාටම උතුම් නිවන අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සදනාතුම තෙරුවන් සරණයි සාදු ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ මහව ඉහළගම ගල්ලෑ විහෙර පුරාණ ආරණ්‍ය සීනාසනාධිපති පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් නිවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.